මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනේ වැඩ සිටිනේ බුදු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනෙකුත් සියලුම ශෝකාවන් පිළිසගෙන ඉයි අපි භාවනා කරන පූර්ණකාලීනව භාවනා කරන පිළිසක් වශයෙන් නිස්සාරණවනි පවත්වාගෙන යන මේ වැඩ පිළිවෙලට තම තමන්ගේ අත්දැකීම් වලට පිටුවහලක් ලැබෙන විදියට මූලධර්ම සම්බන්ධ කිරීමත් තවත් පැත්තකින් කියනවා නම් මූලධර්ම සහ අධ්‍යක්ීම් දෙක සමබර කිරීම සඳහා අවශ්‍ය කරන විපස්සනා ධර්ම දේශනා මාලාවක් අපි සතියකට වරක් පවත්වනවා ඒ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ ප්‍රධාන වශයෙන්ම භාවනාවට අදාළ වෙන මූලික අදහසක් වෙන අප්‍රමාදයේ දිගේ මේ වෙනකොට අපි ධර්ම දේශනා කීපයක් පවත්වමින් යෝගාවචරයේ කුතුල නැත්නම් යෝගාවචරයාගේ භාවනාව ඉදිරියට ඇදෙන අවස්ථාවේ මේ අප්‍රමාදය දුර වෙන හැටි වැදෙන හැටි පරිණාමයට පත් වෙන හැටි ක්‍රමානුකූලව සාකච්ඡා කරමින් ආවා. ඒ එනකොට මේ අප්‍රමාදය සීල විසුද්ධිය ඇතිකරන්ට උදව් කරන ආකාරය ඒ වාගේම චිත්ත විසුද්ධිය ඇතිකරන්ට උදව් කරන ආකාරය සාකච්ඡා කරන්න යෙදුණා. ඊට පස්සේ ඒ යම් යෝගාවචරයේ තමන් තුල සාහවරු කරගත්තා වූ සීල විසුද්ධියක් ඇතුව තමන් තුල සාහවරු කරගත්තා වූ චිත්ත විසුද්ධියක් ඇති වෙනවා. ඒ කියන්නේ තවත් පැත්තකින් කියනවා නම් ඕලාරික ප්‍රමාණී අප්‍රමාදය මධ්‍යම ප්‍රමාණී අප්‍රමාදය කියන මේ අවස්ථා දෙකම ජයගත්තා නම් ඊට පස්සේ විශේෂ ප්‍රයත්නයක් විශේෂ උනන්දුවක් විශේෂ සංයමයක් පැවැත්විය යුතු වෙනවා ඒ මතු මැත්තේ දිත්‍ය නැත්නම් ඥානය නැත්නම් සම්මා දිට්ඨිය දියුණු කිරීමේ වැඩ පිළිවෙල. ඒ අවස්ථාවටපත් වෙන්නේ යෝගාවචර ජීවිතයක බොහොම කලාතුරකින්. බොහෝ පිරිසකකින් සුළු පිරිසකට තමයි මේ තරමටම අප්‍රමාදීතාම සියුම් වෙනකන් අප්‍රමාදීතාම ගැඹුරු වෙනකන් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මොකද විවිධ ආකාර මැනීම් කිරීම අනුව ආසාවල් පරමාර්ථ කෙටි ඒවා තියෙනවනම් කෙටි ආසාවල් තියෙනවනම් මේ තරම් ගැඹුරකට යන්න කලින් ඒ අත්තට භාවනාව එක්කෝ දුෂ්කර වෙනවා එක්කෝ එපා වෙනවා එක්කෝ නීරස වෙනවා ඒ නිසා අතහරින්න සිද්ධ වෙනවා නමුත් ඊ타මත්ම උනන්දු වෙන විදිහකට කියනවා නම් නොසලෙන විදිහේ සංවේගයක් සහිත යෝගාවචරයකට නිසි උපදේශ නිති කල්යාණ මිත්‍ර ආශ්‍රය හොඳ පිරිස ලැබෙනවා නම් මේ විදිහට සීලයක් ඇති කරගත්ත සීලයක් නොබින්දී නොකැදී දිගට අප්‍රමාදීව රැක ගන්න පුළුවන් වෙනවා. ඒ මතු මතේ සමාධියක් දිගට පවත්වන්න පුළුවන්. මේ පවත්වමින් ගත කරනකොට නිසි උපදේශය ලැබුණොත් එහෙම නැත්නම් කලින් තිබුණට වඩා ඉතාම තද සංවරයකින් ඉතාමත්ම තද ගෞරවයකින් දෙන උපදෙස් පිළිපදිනවන එතන පටන් මේ ඥානය මුහු කරන්ට යොමු වෙන්න පටන් ගන්නවා. වෙන විදිහට කියනවනම් සම්මාදිට්ඨිය ඍජු වෙන්න පටන් අර ගන්නවා. මේක විසුද්ධි ඥාන කතාවේ ditthi visuddhi වශයෙන් සඳහන් කරනවා. මේ සඳහන් කරන්නේ ditthi visuddhiය විපස්සනා ඥාන පෙළගස්සනකොට නාම රූප පරිච්ඡේද ඥානයේ පච්චය පරිග්‍රහ ඥානයේ සම්මස්සන ඥානයේ ආදී පූර්ව භාග විපස්සනා ඥාන වශයෙන් සඳහන් කරනවා. මෙන්න මේ කියන මූලික ඥානයන් වෙන විදිහට කියනවා නම් නම වශයෙන් කියනවා නම් නාම රූප පරිච්ඡේද ඥානය විශේෂයෙන්ම සමතයක් ඇති කරගෙන සුද්ධවමතයක් හෝ නැත්නම් විපස්සනාවෙම පහළ වෙන්නා වූ කණික සමාධියක් පහළ කරගත යෝගාවචරයට ඉදිරිපත් වෙන්නේ කොහොමද කියන එක අපි පසුගිය ධර්ම දේශනාවේදී සෑහෙන දුරට මතු කරගන්න යෙදුණා. ජන්මේ සුද්ධ සමත භාවනා කරන පිරිසක් වෙනවනම් ඒ පිරිසට මේ ධර්ම දේශනාව සුතමේ ඥානයට හේතු වෙනවා. යම් පිළිසක් මේ වෙනකොටත් විපස්සනාන වඩනවා නම් විපස්සනාන කූලව භාවනාව ගෙනියනවා නම් ඒ අත්තන්ට ඊට වඩා සමීප තොරතුරු රාශියක් මේ ධර්ම දේශනාව ඉදිරිපත් වෙනවා. කොහොම නමුත් භාවනා කරන පිරිසකට අදාළ කොයි පැත්තෙන් බැලුවත් අදාළ ධර්ම කොටසක්. මේ නිසා එදා ඉදිරිපත් කරගත්ත ඒ නාම රූප පරිච්ඡේද ඥානය යෝගාවචරේකුගේ අධ්‍යක්ීම් තුල විකාශනය වෙලා යන ආකාරය දිගට අද ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එදා අපි මුලින් මතක් කරගත්තා යෝගාවචරයා තමන්ගේ සීලය ආවර්ජනය කරලා පූර්ව කෘත්‍ය හමාර කරලා පරියන්කේ වාඩි වෙලා තමන් කල්යාණ මිත්‍රෙක් සමග කර්මස්ථානාචාර්යවරයෙක් සමග එකඟ වුණා වූ මූල කර්මස්ථානියට හිත යොදාගෙන කර්මස්ථානීය අනුව මානසිකාරයේ පවත්වනවා නම් විපස්සනානුකූලව ඒ යෝගාවචරයට පෙර භාවනා වූව නිසා සුළු වේලාවක් ඇතුළත මේ අරමුණක් හිතක් දෙක එකිනෙකට මූණ දාලා එකිනෙක සමාන්තරව ගමන් කරන අවස්ථාවට පත් කරගන්න පුළුවන්. මේක විපස්සනාවේදී සඳහන් කරන්නේ ක්ෂණික සමාධිය වශයෙන්. ඝනමත්ත තితి සමාධිය. මෙන්න මේ විදිහේ සමාධියක් ඇති කරගත්තට පස්සේ යෝගාවචරය ආයේ භව වටහා ගන්නවා. දැන් අරමුණට හිත මූණට මූණ දාලා කියනවා. ඒ වාගේම මේ මූණට මූණ දාලා සිටින කාලය දික් වෙන්න දික් වෙන්න අරමුණට හිත නංවන්ට මෙතුවාගත ප්‍රයත්නය දැන් පහසුවක් දැන් පටන් ගන්නවා. එහෙම නැත්නම් අරමුණත් හිතත් වඩ වඩා ආශ්‍රය කරන නිසා අරමුණෙන් එපිටට නැත්නම් අරමුණෙන් පිටතට හිත යන හිත යන ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී දැන් තමා තුළ ක්ෂණික වශයෙන් මේ ස්වභාවික අරමුණ මත හිත පිහිටලා ඒ මත සමාහිත බවක් එකඟකමක් යාලුකමක් ආශ්‍රයක් පටන් ගත්ත බව යෝගාවචරය තීරුම් අරගෙන මින් ඉදිරියට මේ අරමුණ මතම මේ මෙනෙහි කරන හිතේම ඇත්ත ඇති හැටියට දැක ගැනීම සඳහා මුළු අරමුණම දැකගන්නේ මේ කියන නැත්නම් ආත්පස අල්ලාගන්නේ මේ කියන විශේෂ උනන්දුවකින් අරමුණට හිත නැංවීම කරන්න ඕනේ. වෙන විදිහකට කියනවනම් අරමුණට වඩා හොඳින් එල්ල කරන්න ඕනේ. මෙන්න මේ විදිහට අරමුණ පළවෙනි අවස්ථාවේදී දකින්නකොට අරමුණේ ප්‍රකටම මොනට අල්ලගන්න. තව තව තව තව දිගින් දිගටම අරමුණ මතම හිත නගිනකොට අරමුණ ආශ්‍රය කරනකොට කරනකොට ඒ ප්‍රකටව පේන මුනත සමගම තවත් තියෙන අංගෝපාංග අරමුණේ සියල්ලම දැක ගන්නාසුළු විදිහට හිත අරමුණ පැතිරී යන විදිහට ආත්පස දැක ගන්නා විදිහට මානසිකාරයේ පැවැත්වීම නිසා අරමුණේ හැංගිච්ච දෙයක් නැහැ නොදැක්ක දෙයක් නැහැ නොපවතින දැකපු නැති ආකාරයක් නැහැ කියන එක ආත්පස අල්ලා ගන්න ස්වરૂපය මේක ධාතු ක්‍රියාකාරීත්වයට සම්බන්ධ කරලා ඉදිරිපත් කරනවනේ බොහෝ විච්ච භාවනාවක් පටන් අර ගන්නකොට සතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සර්වඥතා ඥානය නිසා මේ සත්ත්ව ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ මේ ධාතු ප්‍රකට වෙන ආකාර වලින් ඉස්සිස්සලාම ප්‍රකට වෙන්නේ වායෝ ධාතුව භව තේරුම් අරගෙන මෙන්න මේ වායෝ ධාතුව ප්‍රකට වෙන ආකාරයේ අරමුණක් තමයි ආනාපානයේ වශයෙන් එහෙම නැත්නම් පසු කාලීනව ඉදිරිපත් කරමින් තින්දීම හැකලින් වශයෙන් ලෝකාවචරයට අනුමත කරන්නේ මේ ආස්වාස් ප්‍රස්වාසයේ එහෙම නැත්නම් තින්දීම හැකලීම විපස්සනා වශයෙන් නැත්නම් ස්වභාවික අරමුණු වශයෙන් බලනකොට බොහෝ විට නැත්නම් වැඩි වශයෙන් යෝගාවචරයට මේ වායෝ ධාතුවේ ක්‍රියාශක්තිය සාලනේ මේකට කියනවා වායෝ පොත්හබ්බ ධාතුව කියලා. ප්‍රකට වෙනවා. අපි මේකට කියනවා වාය අරමුණේ පළවෙනි ගුණත වඩාම ප්‍රකටව පේන දේ. මෙන්න මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය දැකගත්තට පස්සේ දැන් යෝගාවචරයට විශ්වාසයි නම් අරමුණයි හිතයි විකතෝම ආශ්‍රේ පවතිනවා. අරමුණේ යත්තා වූ චලන ගති, තද වෙන තෙරපෙන ගති දැන් Tamanට වැටෙනවා. සමහර විටක පඨවි ධාතුවේ ස්වરૂප මතුවෙන්න ඉඩ තියෙනවා. කාඩ ගතිය, ඇල්ලු ගතිය. තවත් සමහර විටක තේජෝ ධාතුව වශයෙන් උණුසුම සිසිල මතුවෙන්න ඉඩ තියෙනවා. තවත් සමහර විටක ආපෝ ධාතුව වශයෙන් වැగిරෙන බව, පිදු කරන බව මතුවෙන්න ඉඩ තියෙනවා. නමුත් මූල ධර්ම පැත්තෙන් ඉදිරිපත් කරන බහුලව පේන්නේ බහුලව දැක ගන්න පුළුවන් වෙන්නේ බොහෝ යෝගාවචරෙන්නට මේ වායෝ ධාතුව. නමුත් යෝගාවචරය මේ ධර්ම දේශනා මාර්ගයෙන් හෝ සාකච්ඡා මාර්ගයෙන් හෝ පොතපතින් හෝ දැනගෙන තියනවා නම් පිළිගන්නවා නම් මේ එක ධාතුවකට තනිව ඉන්න බෑ. මේ හතර සමූහයක් විදිහට කටයුතු කරන්නේ. නමුත් මේ හතර දෙනාගේ කණ්ඩායම එනකොට ඒ පෙළේ මුලින්ම පැමිණෙන්නේ සමහර විටක වායෝ ධාතුව වෙන්න ඇති. එහෙමනම් තීන්දීම වෙන්නේ චලනයක් විදිහට. තදවීමක් විදිහට, තෙරපීමක් විදිහට, දරණ සුළුකමක් විදිහට. සමහර විටක මේ හතර දෙනාගේ එකමුත්ව සම්බන්ධය වෙනස් වෙනවා. ඉස්සල්ලාම එන්නේ පටවි වෙන්න පුළුවන්. එහෙමනම් තින්දීම පේන්නේ තදවීමක් විදිහට, තෙර බරකමක් පටවි ධාතු ප්‍රකටුණා නම් බර භාවයක්, සෑහල භාවයක් විදිහට. මෙන්න මේ විදිහට පළමුවෙන්ම දැක ගන්නා ප්‍රකටවම දැක ගන්නා ස්වરૂපයේ දැකලා නතර වෙවි. මේ හොඳේට බැලුවොත් සැලකිල්ලෙන් බැලුවොත් හොඳ අවධානය යොමු කරලා බැලුවොත් එල්ල කරලා බැලුවොත් මේ හතර දෙනාගේම මායාවල් මේ ඉඳීම තුළ මේ ආස්වාසය තුළ පවතිනවා මේ දේ දැක ගන්නා සුළු සුවිදියට පරිග්‍රහ කියන වචනය බුදුරජාණන් වහන්සේ පොතන් පාවිච්චි කරන්නේ මේ පරිග්‍රහ හත්පසින් අල්ලා ගන්නා සුළු ස්වરૂපයේත මුලින්ම පේන චලනයක් දැකීම විස්තර දැක ගන්නා සුළුව නැත්නම් මුලින්ම පේන තදකම දකිද්දිම විස්තර දැක ගන්නා සුළුව දිගට භාවනා කරනවා නම් කාලයත් සමග යෝගාවචරයට මේ එක ධාතුවක් ප්‍රකට වුණාට ඉතුරු තුන් දෙයක් මේ ප්‍රකට වෙච්ච එකට හැංගිලා පිටිපස්සේ ඉන්නවා කියනක වටහා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ විදිහට පඩවි ධාතුවෙන් පටන් අරගෙන ආපෝ තේජෝ වායෝ වතේ නැත්නම් වායෝ ධාතුවෙන් පටන් අරගෙන පඨවි තේජෝ ආපෝ වතේ එකිනෙක එකිනෙක පිරිසිඳනකොට යෝගාවචරය සියල්ලම දැකගත්තට පස්සේ ඒක හරියට අතට ගත්ත නෙල්ලි ගෙඩියක් වගේ. ආත්පස පේන්න පටන් ගන්නකොට විශ්වාසය පහළ වෙනවා. මේ තුල තව නොදකපු දෙයක් නැහැ. ආත්පසින්ම හිත විවෘතයි සජීවී ප්‍රකටයි අප්‍රමාදී. ඉන්දියනේ යතාව මේ ධාතු ස්වරූප වටහා ගත්තා. මේ නිසා යෝගාවචරයට සැක නැතුව යනවා. තමන් කරගෙන යන වැඩපිළිවෙලේ පූර්ණ භාවයක්, පිරිච්ච භාවයක්, කුසල භාවයක්, දක්ෂ භාවයක් එන්නේ පහළ වෙනවා. මෙන්න මේ විදිහට පහළ වෙනවනේ යෝගාවචරය වැඩි වැඩියෙන් අරමුණ පූර්ණ විදිහට ආශ්‍රය කරන්න කරන්ට මේ තුල මේ තමන්ගේ භාවනාව තුල මේ රූප ධර්ම හතරයි කොයි පැත්තෙන් බැලුවත් කොයි කෙනා ඉස්සර වෙලාවත් තින්දීමේ බැලුවත් හැකිලීමේ බැලුවත් මේ ධර්මතා හතරයි පවතින්නේ නැත්නම් නාම ධර්ම ප්‍රධාන වශයෙන් කොටස් හතරකට පවතිනවා. ඒ හතරේ ඉදිරිපත් වෙන මිශ්‍රණය වෙනස්. මේ නිසා පේන්නේ දෙන්නෙක් විදිහට, තුන් දෙනෙක් විදිහට, හතර දෙනෙක් විදිහට. නැත්තම් ජවනිකා විවිධ ජවනිකා වශයෙන් නමුත් නළු නිලි පිරිස නම් සමානයි. මෙන්න මේ විදිහට හැම අවස්ථාවකම මේ නළු නිලි පිරිස සම්පූර්ණයෙන් දැකගත්තා නම් යෝගාවචර විශ්වාසය පාලන මේ බලන හිතයි දකින්න මේ රූප ධර්ම හතරයි පමණයි. මෙන්න මේ විදිහට අවසාන තීන්දුවකට සාක්ෂි ලැබෙනවා නාම රූප පද්ධතියක් පමණයි. මේක නොදකින පැත්තක් නැහැ. මේ තුල ආස්වාදයේ ප්‍රස්වාසයේ ප්‍රිය කරන ආත්මයක් නැහැ. ආස්වාදයේ ප්‍රස්වාසයේ එන්නතම් බීමීම හෝ හැකිලිම අප්‍රිය කරන අමනාප කරන ආත්මයක් නැහැ. රාගයකට, ద్వේෂයකට සාධාරණ ඉඩක් නැහැ. ඇත්තනේ ධාත් දැක ගන්නා හිතක්. මේ මොකද සමාධියෙන් බලන නිසා. සමාධිය නැතුව බලනවා නම් ඒ තදවීම දකින්නකොට සන්තෝෂ වෙනවා. දුරුල් වීම දකින්නකොට තරහ යන්න ඉඩ තියෙනවා. සරණ ගති දකින්නකොට සන්තෝෂ වෙනවා. ධර්ම ගති දකින්නකොට තරහ යන්න ඉඩ තියෙනවා. නමුත් සමාධියෙන් බලනකොට මේ සියල්ලගෙන් පවතින ධාතු ස්වરૂප. ඒත ඒව නිසා නිස්කාංශුවේ නිස්කලංකේ අස්වසිල්ලේ නිගමණයකට එළඹෙනවා මේකේ පවතින රූප ධර්ම නාම ධර්ම පමණයි ඒක වර්තමාන වශයෙන් තමා වශයෙන් අස්පනා පිට දැක ගන්න පුළුවන් මෙන්න මේ වෙනකොට භාවනා පිළිබඳ විශ්වාසය පහළ වෙනවා මේ විදිහට මේ යෝග ආචරය සක්මනේදී කටයුතු කරනවනම් සක්මනේ හිත සමාහිත වෙනකොට එදා අපි සාකච්ඡා කළ විදිහට මේ සක්මනේ එසවීමක් නම් අරමුණු කරන්නේ ඒ එසවීමට හේතු වෙන්නා වූ චේතනාව එසවීමේ කැමැත්ත නාම ධර්මයක් ඒ අනුව ඇතිවෙනා වූ එසවීමේ ක්‍රියාව තද භාවයෙන් පටන් ගන්නවා වෙන්න පුළුවන් පිළිවැටීම කම්පන චලන වලින් පටන් ගන්නවා වෙන්න පුළුවන් ඉබේ ක්‍රියාත්මක වෙන ගතියෙන් පටන් ගන්නවා වෙන්න පුළුවන් නමුත් යෝගාවචරය ඒ ආත්පස දැක ගන්න අසුලුව හිත පවත්වන කොට අර පින්දීමේදී නැත්නම් ආස්වාදයේදී දැකගත්තා වගේ මෙහිදී මේ එසවීමේ කැමැත්ත නැමැති හිතත් ඒ අනුව ක්‍රියාත්මක වෙන මේ ධාතු වැඩපිළිවෙලක් දැක ගන්න. එතකොටත් අර කලින් ගත්ත අවසාන තීන්දුවටම සාක්ෂි ලැබෙනවා. නාම රූප පද්ධතිය පමණයි. මේ එහාට තව යෝගාවචරය කමෙන් කළොත් වෙන විදිහට කියනවා නම් අපි මේ පින්වීම හැකිලිම ආස්වාද ප්‍රස්වාසයේ බැලීම අපි කියනවා කායानुපස්සනාව වශයෙන්. ඒ වාගේම යෝගාවචරය සක්මනේදී එසවීම යැවීම තැබීම බැලීම කායගත සතියේදී නැත්නම් කායනුපසනාවට වැටෙනවා. නමුත් යෝගාවචරය ක්‍රමයෙන් ඉන්ද්‍රිය සංවර කරමින් සක්මනේදී පරියන්කේදී සතිය පවත්වනවා. හොඳ සමාධියකින් මේ දේ දැක ගන්නවට අමතරව දිගට තමන්ගේ භාවනා ජීවිතයේ පතුරවමින් හොඳ දවස පුරාම සතිමත් සමාධිමත් ගත කරනවා නම් යෝගාවචරය ආහන දකින ආග්‍රහණය කරන රස බලන ස්පර්ශ ලබන සෑම අවස්ථාවකට මේ අත්දැකීම පතුරවන්න පුළුවන්. මේකට කියනවා ධම්මානුපස්සනාව කියලා. මේ ධම්මානුපස්සනාවේ අවස්ථාවක් මේ නාම රූප විග්‍රහ වෙන අධියට විග්‍රහ කළොත් යම් වෙලාවක දැන් මේ අවස්ථාවේදී ගත්තොත් මේ දේශකයන් වහන්සේගේ පිට වෙන සාධ්‍ය යෝගාචරයෙන්ගේ කන් වලට ඇවිල්ලා හැපෙනවා. ඒ හැපෙනකොට ඒ කන් වල ඇත්තවෝ සංවේදී භාවයේ නිසා කන ඇහිීමකට පෙළඹෙනවා. මෙන්න මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ ධර්මානුපස්සනාවෙන් අල්ලා ගන්න පුළුවන් ගැඹුරු නැත්නම් අර පින්වීමේ හැකිලීමේ තාත්වයෙන් දක්ෂතාවයේ දියුණු කර ඇත්තෙකුට පමණක් අල්ලා ගන්න පුළුවන් සංකීර්ණ වැඩ පිළිවෙලක්. මෙතන තියෙන්නේ මේ ශබ්ද තරංග ඇවිල්ලා වදිනවා. ඒකට කියනවා ශබ්දාරම්මණය කියලා pāli භාෂාවේ. ඒ වාගේ මේ ශබ්දාරම්මණය ඇඟට වැදුනට ඒකට කිසි ගැම්මක් එන්නේ නැහැ ඇහෙන්නේ නැහැ. දිවට වැදුනට ගැම්මක් එන්නේ නැහැ ඇහෙන්නේ නැහැ. ඇහැට වැදුනට නාසයට වැදුනට එන්නේ නැහැ. ටික හරියටම ගිහිල්ලා කනේ කොපේටම වදින්න ඕනේ. නැත්නම් සෝත ප්‍රසාදයටම වදින්න ඕනේ. මේ සෝත ප්‍රසාදය කියලා කියන්නේ රූප ධර්ම. මේ ශබ්ද තරංග කියලා කියන්නේ රූප ධර්ම. ඒ ශබ්ද තරංග ගිහිල්ලා ඒ සෝත ප්‍රසාදේ හැතුනහම ඒ අවස්ථාවේ යෝගාවචරය දකිමින් සිටින දේට වඩා ආග්‍රහණය කරමින් සිටින දේට වඩා ශරීරයේ හැපෙමින් තියෙන දේට දිවට දැනෙන රසයට වඩා මේ සත්‍ය ප්‍රකටන හිත ඇහිමක් බවට පත් වෙනවා අහන දිහාවට සෝත විඥානයේ වශයෙන් පහළ වෙනවා ඒ මොකද සාද්දේ වෙලාවේ බොහොම ප්‍රකටව දැනෙන නිසා මෙසේ පහළ වෙන්නා වූ මේ සෝත විඥානය නාම ධර්මයක්. මේ විදිහට ශබ්ද තරංග දිගට පවතිනවා නැත්නම් මේ දේශනාව දිගට පවතිනවා අහෝ කණ්ඩීමේදී කන යොමු කිරීම දිගට පවතිනවා විඥාණය ඇහැට යන්නේ නැතුව නාසයට යන්නේ නැතුව කනට යන්නේ නැතුව සතියට යන්නේ නැතුව හිතන්නේ නැතුව මේ ඇහිමෙතම සෝත විඥානයේ වශයෙන්ම පවත්නවා නම් ඒ තුන එකට යන තාකල් පස්සේ සිද්ධ වෙනවා. පස්සේ කිව්වා නාම ධර්මයක්. මේ විදිහට මේ පස්සේ නිසා මේ පිළිබඳව ඇත්තව වින්දනයක් පහළ වෙනවා. මේ බණ හොඳයි, මේ මිහිදී කතා හඳ හොඳයි නැත්නම් නරකයි, මේ බණ වැඩක් නැහැ, නරක හොඳයි මොනම ක්‍රමයකට හෝ වින්දනයක් පහළ වෙනවා. මේ වැඩපිළිවෙල ශබ්ද තරංග වශයෙන් ඒ ශබ්ද පිළිගන්නා වූ සෝත ප්‍රසාද කනේ ඔපේ පැත්තෙන් බලනවනම් ඒ දිහාවට පහළ වෙන්නා වූ සෝත විඥානීය පැත්තේ මෙන්න මේ කරුණු තුන වැඩ කරන හැටි ගත්තොත් මෙන්න මේ ශබ්දයේ අල්ලගන්න තියෙන යන්ත්‍රයට සම්පූර්ණයෙන්ම සමානයි. මේ ශබ්දයේ අල්ලගන්න තියෙන යන්ත්‍රය ගත්තොත් මේ බණ අහන පිළිසෙට ඇහෙන ශබ්දෙමයි ඒ යන්ත්‍රයටත් වදින්නේ. මේ යන්ත්‍රයේ තියෙන ඔපයක් මේ ශබ්ද අල්ලගන්න පුළුවන්. නමුත් ඒකට අවශ්‍ය විදුලිය නොලැබුණොත් නැත්නම් යාන්ත්‍රයට පාන නොදුන්නොත් ඒ ශබ්ද තිබුණට ඒ ඔපය තිබුණට අල්ලන්නේ ඒ නිසා ඒ යන්ත්‍රය හරියටම ප්‍රතිගත කිරීමේ වැඩ පිළිවෙලට යොමු කරවන්න ඕනේ. එහෙම නැතුව ඒ යන්ත්‍රේ රේඩියෝ එක තියෙන පැත්තට බොත්තම තද කරලා කියලා ඔක්කොම බලන්නේ හිටියට සද්ද අහුවෙන්නේ. ඒ මොකද ඒ යන්ත්‍රයේ අවධානය සාද්දය අල්ලා ගැනීමට යොමු කරලා තියෙනවා. අන්න ඒ වගේ තමයි එතකොට මේ යන්ත්‍රයේ පස්සේ නැවත යලි ක්‍රියාත්මක කරනකොට අර කටහඬ තෝරන්නේ බේරන්නේ නැහැ. කොහොමද නරක බලන්නේ නැහැ. ඒක ධර්මයේ දන්නේත් නැහැ වෙන අනවශ්‍ය අසභ්‍ය දෙයක්ද දන්නේත් නැනම් යන්ත්‍රය කරන්නේ අල්ලාගෙන ඉන්න එක. අන්න ඔය වැඩ පිළිවෙලමයි ඔය යාන්ත්‍රණයමයි මේ බණහන නැත්තන්ගේ ධර්මානුකූලව නැත්තම් ධර්මානුපස්සනාවට අනුව කල්පනා කරුවොත් වටහා ගන්න. සාද්ද තරංග ධාතු ස්වરૂපයක්. නිස්සත්තයි. පතුගාවයක් නැහැ. මේ ජීවයි. ඒක ජීවිත ස්වરૂපයක් නැහැ. ශුන්‍යයි. ආත්ම භාවයෙන් ශුන්‍යයි. නමුත් ඒකන ශක්තියක් තියෙනවා. ඒ වාගේ මේ ශබ්දය අල්ලා ගන්නා වූ සෝත ප්‍රසාදය ගත්තොත් ඒක නිස්සත්තයි නිච්චීවයි ශුන්‍යයි. ඒක හරියට මේ යන්ත්‍රයේ තියෙන සද්දය අල්ලගන්න ස්වරූපේ වගේ. ඒ වගේම තමයි ඒ ශබ්දය ඒ සෝත ප්‍රසාදයේ කිතිකවනකොට නැත්නම් ඒ සෝත කණියතාව ඔපේට වැඩිලා කිතික වෙනකොට අනිකුත් ඇහෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් එන ඒ වගේ උද්දීපන වලට වැඩිය කණේ උද්දීපනේ වැඩි නම් හිතේ තෙන්ට යොමු වෙනවා. ඒක පෙන්වන්නේ සාමාන්‍යයෙන් මකුළු දැලක මැදට වෙලා ඉන්න මකුළුවා යන්න ගණකින් සතෙක් ඇවිල්ලා ගැටුනොත් වහාම ඒ සතා ගැටෙති දිහාට දුවනවා. අනිත් වගේ තමයි මේ විඥාණය ඇහෙන් උද්දීපනයක් එනවා නම් ප්‍රකටව ඇහැ දිහාට යොමු වෙනවා. ඒ වෙලාවේ කන දී. මුඛය ගොළුයි. නාසයට ගඳ සුවඳක් දැනෙන්නේ නැහැ. ශරීරයට ස්පර්ශයක් දැනෙන්නේ නැහැ. හිතට හිතුවිලි නැගෙන්නේ නැහැ. මොකද විඥානයේ ඇහැට යොමු වෙලා. දැන් මේ අවස්ථාවේදී අපි ගත්ත නිදර්ශනයේ හැටියට ඇහෙන්ද නම් ඒ විඥානේ කනට යොමු වෙලා තියෙනවා. කනට යොමු වුණා නම් ඒකට කියනවා සෝත විඥානය කියලා. විශේෂණ පදයක් දෙනවා සෝතේට යොමු වෙච්ච නිසා සෝත විඥානය කියලා. ඇහැට යොමු වුණා නම් චක්කු විඥානය කියලා. මේ විදිහට විඥානය එකින් එකට මේ හය ద్వාරයේ කරකැවීම පවතිනවා. මේ නිසා මේක බොහොම අමාරුයි අල්ලගන්න. බොහොම යොහසලයි කොහොම සූක්ෂමයි ඒ නිසා යෝගාවචරයට මුලින්ම පිම්බීමක් ඇකිලීමක් වගේ මධ්‍යස්ථ අරමුණක මේ නාම රූප ධර්ම තේරුම් ගැනීමට යොමු කරවනවා ඊට පස්සේ ටිකක් සංකීර්ණ වෙන්නේ සක්මන් ඒ අවස්ථාවේදී ඇහැ ක්‍රියාත්මකයි ආන ක්‍රියාත්මකයි ආග්‍රහණ ක්‍රියාත්මකයි ඒ වගේම ස්පර්ශ ක්‍රියාත්මකයි නමුත් අර පරියන්කේදී බුද්ධ කර බුද්ධ නිසා මානසිකාර්ය හිතේ ගොමු ගොමු යොමු පායත කියලා ඔසෝන අවස්ථාවේ ඔසෝන බව මෙනෙහි කරමින්ම අර අභ්‍යාසයෙන්ම හිත යොමු කරන නිසා අන්න එසවීමේදී අපි විස්තර දක් ගන්න පුළුවන්. ඒින් ඒකත් වඩා සංකීර්ණයි අපි උදාහරණයක් වශයෙන් පින්ඳ පාටිකාරිකාවේදී නැත්නම් දැන් පාඩු කරන දොරට වඩින වෙලාවකදී ඒ යන අවස්ථාවේදී ඇහෙන ශබ්දයක් විශේෂයෙන් මේ විස්තර කරන විදිහට නාම රූප ධර්ම තේරුම් ගන්න ගන්න අවස්ථාව. දකින්න රූපයක් විශේෂ මේ ක්‍රියාවමයි සිදු වෙන්නේ. යන වේලාවක යෝගාවචරාගේ සතිය ඊටාමත්ම තහවුරු නම් හොඳ සමාධිමත් හිතකින් සද්දයක් ඇහෙනකොටම මේ සද්දයේ අංග ප්‍රත්‍යංග විස්තර හොයන්න යන්නේ නැතුව අහන බව සතිමත් වෙනවා. තමන් මේ අවස්ථාවේ අසන්නෙක් බවට සිහියලවා ගන්නවනම් ශබ්ද තරංග වදින හැටි හෝ තේරුම් ගනි. එහෙම නැතිනම් මේ ශබ්ද තරංග වැඩි වීමට කන හැර අනිකුත් ඉන්ද්‍රිය සමග සම්බන්ධයක් නැති බව තේරුම් ගනි. ඇහැට සම්බන්ධයක් නැහැ. නාසයට, දිවට, ශරීරයට හිතට සම්බන්ධයක් නැහැ. සම්බන්ධය පවතින්නේ සෝත ප්‍රසාදයේ. ඒ නිසා මේ අහන අවස්ථාවේදී යෝගාවචර සතිමත් නම් එක්කෝ මේ ශබ්ද තරංගය වදින හැටි ඒක කියන ආරම්භන ධාතුව කියලා. ඊගාගතේ සතරංගේ වැවිලා වදින ద్వාර ධාතුව වශයෙන් මේ සෝතත්ත සාධේ හෝ තේරුම් ගන්නවා. තවත් හොඳට Taman ඒකෙන් දක්ෂ වෙනකොට, සූර වෙනකොට ඒ වෙනුවෙන්ට හිත යදවි තියෙන ආකාරය. නැත්නම් හිත මේ වෙලාවේදී සෝත විඥානයේ වශයෙන් කටයුතු කරන ආකාරය හෝ වටහා ගන්නවා. මේ තුන එකට ගමන් කරනවා කියලා කියන්නේ අසන්නෙක් බවට පත් වෙනවා. නැත්නම් ඇහිම සිද්ධ වෙනවා. තින්නම් සංගති පස්සෝ. තුන එකට ගමන් කරන තාකල් ස්පර්ශය සිද්ධ වෙනවා. මෙන්න මේ පස්සේට පස්සේ තමයි වේදනාවක් පහළ ඒ වේදනාව පිළිබඳව අසතියෙන් අමනසිකාරයෙන් ගත කළොත් තණ්හා මාන දික්ටි පාලනය. සතියෙන් ගත කළොත් මෙතන නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය භාවය කියන ඥානෙ පහළ වෙනවා. මේ නිසා පරියන්කේදී හොඳට මේ නාම රූප ධර්ම වෙන් කරන තරමට පිළිසිදු හිතක් ඇතිනම් පිළිසිදු හිතක් ඇතිනම් ඒක ඊ යෝගාවචරය සක්මන වශයෙන් දිනු පවණු කරගත්තනම් ඊ යෝගාවචරය ඇහිම් විසියේ දිගට හිත යොදවන්න නරකයි. දැකීම් විසියේ විවිධ දේවල් දකින්න හිත යොදවන්න නරකයි. ආග්‍රහණ විසියේ ස්පර්ශ විසියේ රස බැලීම් විසියේ අරමුණු වෙනස් කරන්න නරකයි. පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවර කරගෙන දකින දකින දේවල් බලන්නේ නැතුව අහන අහන දේවල් දිගේ හිත දුවන්නේ නැතුව ආග්‍රහණ විශේෂයි හිත වෙහෙතන්නේ නැතුව හිත ඉන්ද්‍රයන් සංවරය පුළුවන් තරම් කරනවා නම් වරින් වර එන සද්දයක් වරින් වර ලැබෙන ආලෝකයක් නැත්නම් දර්ශනයක් මෙන්න මේ විදිහට භාවනා මානසිකාරයට නම්ව ගන්න පුළුවන්. එන අරමුණු ප්‍රමාණය වැඩි නම් හිතත් පුහුදුන් නම් හිත පුරුදු කරලා නැත්නම් අරමුණ හිත මැඩලනවා. අරමුණ හිත යට කරනවා. නමුත් භාවනා මනසිකාරය සතිමත් භාවය හොඳට ප්‍රකට නම් දේවල් ඇස් බෝල කරකව කරකව වටපිට බලන්නේ නැතුව අහන අහන දේවල් දිගේ අහුම් කන් දිගේ පිටිපස්ස යන්නේ නැතුව ආග්‍රහණ වශයෙන් රස බැලීම් වශයෙන් ඉරියව් වෙනස් කිරීම වශයෙන් ශරීරයේ අරමුණු අඩු කරනවා නම් එන සුළු අරමුණු ප්‍රමාණය හොඳ සතිමත් හිතට යොමු කරනකොට යොමු කරනකොට ඇහිීමේ ක්‍රියාවලියේදී නම් අපි ඉදිරිපත් කරගත්ත සාක්ෂිය විදිහට එක්ක සද්දේ පිළිබඳව සතුටුමත් වෙන්න පුළුවන්. මේ සත්‍යය සද්දය නිස්සත්ත නිජීව ශුන්‍ය ස්වરૂපේ. එහෙම නැත්නම් සෝත ප්‍රසාදේ. එහෙම නැත්නම් විඥානය. එහෙම නැත්නම් පස්සය. මෙන්න මේ තරමට එකක් පිළිබඳව නාම රූප වශයෙන් තේරුම් ගත්තනම් එවැනි නාම රූප තේරුම් ගන්නා සතිමත් හිතට නීවරණ ධර්මයන්ගෙන් තැලීමක් එන්න විදියක් මොකද මෙනෙහි කරන හිත මේ වැඩපිළිවෙත ඉතාමත්ම සමීපව ගත කරන නිසා අතරමැද මේ ආහන දේ මට වේවා මේ ආහන දේට මම ලං වෙන්න ඕනේ මේ ආහන දේවතා මට ප්‍රකට කරගන්න ඕනේ කියලා ඒ පිළිබඳව රාගයක් පහළ වෙන්නේ නැහැ ආසාවක් මනාව භාවයක් පහළ වෙන්නේ නැහැ එහෙනම් තමයි භාවනා කරන වෙලාව එක එකන සද්ද කරනවා මේක නොවිය යුක්තක් නොකට යුක්තක් කියලා ඒ පුද්ගලයා පිළිබඳව හෝ ඒ සත්‍ය ප්‍රභාවය පිළිබඳ ද්වේෂ හිතක් පහළ වෙන්නේ නැහැ. පහළ වෙනවා නම් ඒක හොඳට වැටෙනවා. ඒ මොකද හිත ඉතාමත් සමීපෝමේ ඇහිීමේ ක්‍රියාවලියට විස්තර සහිතව බලමින් ඉන්න නිසා. ඒ නිසා යෝග අවස්ථරයට මේ සතිය පවතින තාක්කල් තමන් තුළ සිදුවෙනා වූ ධර්මතා නාම රූප ධර්ම වැඩ කරන හැටි පිළිබඳ අවබෝධය පහළ වෙනවා මිසක් නීවරණ ධර්ම ඇතුල් වෙන්න තියෙන අවස්ථාව නැතිලා යනවා. වීරිය පවතින තාක්කල් ඇහිීමේ ක්‍රියාවලියටම හිත නංවන නිසා හිත බාහිරයට දුවලා කෙලස් වලට විරුද්ධ වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ නිසා මේ ඇහිීම පිළිබඳව සතිමත් වෙන යෝගාවචරයට වීර්ය පවතින තාක්කල් බාහිරෙන් එන තියෙන කෙලස් පිළිබඳව අරසාවක් දෙනවා. නෝපන්නා වූ කෙලෙස් නොයිපදී වීම සඳහා වීදි ක්‍රියාත්මක වෙනවා. සතිය නිසා උපන්නා වූ අරමුණෙන් පහළ වෙන්න පුළුවන් කෙලෙස්. මේ අරමුණ හොඳය, මේ අරමුණ නරකය ආදී වශයෙන් එන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. සතිය පෙන්වලා දෙන ඇතිත්පත් යථාකාරය. මේ නිසා යෝගාවචරය ආරසයි. මෙනේ කරනවා නම් ඇහෙන වාරයක් පාත ඇහෙන බව වෙනස් කරනවා නම් යෝගාවචර සත සතිපට්ඨාන ඇතුළත ක්‍රියාත්මක වෙන ගෝචර භූමියේ ක්‍රියාත්මක වෙන ආරක්ෂක සීමාවේ ක්‍රියාත්මක වෙන යෝගාවචරය. ඒක ඒ යෝගාවචරයාගේ ධර්ම අවබෝධයේ පිණිස ක්ෂණය වඩටපත් වෙනවා. එන සම්පත්‍ය වඩටපත් වෙනවා. නමුත් අසතිමත් නම් ඒ ඇහෙන දේ ස්ත්‍රී භාවය, ඇහෙන දේ පුරුෂ භාවය, ඇහෙන දේ ප්‍රිය භාවය, අනුභයන්ජන අංග ප්‍රත්‍යංග හොයන්න ගත්තොත් ඒ සෑම සංඥාවක් සමගම කෙලෙස් වෙනවා. ඒ කෙලස් නිසා Taman තුල මේ ශබ්ද තරංග ඇවිල්ලා මේ කණේ වැඩිම නිසා මේ සෝත විඥානය පහළ වුණාය කියලා සංසාරේ පුරා කොච්චර දෝ අපි අහලා ඇති. කවදාකවත් විඥානය පහළ වුණේ නැහැ. ඒ මොකද සතිමත් නැති නිසා. නමුත් දැනුත් අසතිය නම් ගත කරන්නේ දැනුත් කරන්නේ අපි ලැබිච්ච වටින අවස්ථාව පැහැරගෙන. ඒ නිසා යෝගාවචරය පරියන්කේදී පමණක් නෙමෙයි සක්මනේදී පමණක් නෙමෙයි එදිනෙදා කටයුතු වලදී විශේෂයෙන්ම මේ ධම්මානුපස්සනාව සිදු වෙන අවස්ථාවේදී දැකීමක් පාස ඇසීමක් පාස ආග්‍රහණයක් පාස රස බලන වේලාවක් පාස ආහාරයක එහෙම නැත්නම් ඉඳුරංගෙන් ශරීරයෙන් මේ ගුවපාණ්ඩ ඒ වගේ දේවල් සමග පහස ලැබෙන මොහොතක් පාස මෙන්න මේ ධාතු ස්වરૂප නාම රූප ස්වરૂප දැක ගන්නා සුළුව මෙනෙහි කරන හිත ශක්තිමත් වෙන ආකාරයෙන් මෙනෙහි නොකරනවනම් ඒ තාක්කල් ඒ යෝගාවචරය තුළ හොඳ දේවල් දැකීම පරමාර්ථයයි මගේ ජීවාත්මයේ ජයග්‍රහණය කියලා කියන්නේ අනික් ඇත්තන්ට වඩා මම හොඳ දේවල් විවිධ දේවල් දැක්ක පුද්ගලයෙක් බාටපත් වෙන්න ඕනේ කියලා මහා වැරදි මතයක් දිගේ ගිහිල්ලා විවිධාකාර සංකටුළු රාශියක් ඇඟට දාගෙන මත්තටත් වර්තමානයේ තමනුත් අනුනුත් සියල්ලම වියකුල් පාඩපත් කරගන්න. ඒ විතරක් නෙවෙයි තමන් තුළ සිදුවෙනා වූ මේ ධාතු ක්‍රියාකාරීත්වය දැක ගන්න තියෙන අවස්ථාව මුහා කරගන්න. වසහාහෙල. ඒ නිසා අවස්ථා දෙකකින් කරුණා. ඒ නිසා සතිමත් වෙනවා නම් එන්නතර සතිමත් වීම විශ්ියේ සද්ධාව ඇදහිල්ල පහල කර ගන්නවා නම් එක ක්ෂණයක අහුම්කන්දන එක ක්ෂණයක සතිමත් වීම නිසා එක ගලකින් එකවර අඹ ගෙඩි දෙකක් විම දා ගන්නවා වගේ ප්‍රතිඵල දෙකක් ලබනවා. එකක් තමයි ඒ තුළ සිදුවෙනා වූ සුද්ධ වැඩ පිළිවෙල. ධාතු ක්‍රියාකාරීත්වය පිළිබඳව යෝගාවචරය අවබෝධ කරගන්න. දෙක මේ තුල ආත්මයක් ආස්වාදයේ අතින් පරිපූර්ණ කළ යුතු ජීවියෙක් සත්වයෙක් නැතය කියලා මෙතුආක සංසාරේ ගినాපුවේ දෙතිය ආත්ම දෘෂ්ටිය එක ක්ෂණයකට ප්‍රතික්ෂේප වෙනවා. මේ නිසා යෝගාවචරය සතිමත් වීමේ වටිනාකම යෝගාවචරයම තේරුම් අරගන්නවා. මේ විදිහට හිඳීමේ වාරයක් පාස ඇකිලීමේ වාරයක් පාස වෙන විදිහට කියනවනම් ඉතාමත්ම පූර්ණ කාලිනව පරියන්කේ වශයෙන් යෝගාවචරයක් මේ නාම රූප ධර්මයේ වෙන් කරගන්න අවස්ථාවක්. එහෙම නැත්නම් මධ්‍යස්ථ ක්‍රියාවක් වශයෙන් සක්මන් කරන වෙලාවේදී මේ නාම රූප ධර්මයන්ට දැක ගන්න ස්වરૂපෙට ඉඩ තිය. ඒක අකුල් හරන් නැතුව කතා කර කර වටපිට බලන්නේ නැතුව මේ සක්මන්ට ගෞරවයෙන් සක්මන් කිරීම. ඒ වගේම ඉදිරියදා කටයුතු වලදී ඇසීමක් පාස දැකීමක් පාසක් මේ හැම අවස්ථාවකම විශාල ධර්ම රහසකට ඉඩ තියෙනවා. දැන ගැනීමත් මෙතන ඉඩක් තියෙනවා. ඒ ඉඩ අවුල ගන්නවා පුරුදු නිසා. පුරුදු නිසා. අපි මෙතුවා කරකරගෙන ආපු විදිහට කවුරු හරි දැකපු ගමන් කතාවක් වෙනවා. කවුරු මොනවාරි අරමුණක් ඉදිරිච්ච ගමන් ඒ අරමුණේ විස්තර බලනවා විතරක් නෙවෙයි ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් ඒකේ සවිස්තර බලන්න යනකොට මේ අරමුණ නැත්නම් අරමුණු ධාතුව බාහිර දේම සම්පූර්ණයෙන්ම හොයන ගැති නිසා කවදාකවත් මේක ධාතු ස්වරූපයක්ද මේක මේ තමන්ගේ ඇහි ගැටීම නිසායි මේ පෙනීම සිද්ධ වෙන්නේ. මේ පෙනීම සිද්ධ වෙන්න නම් මේ චක්කු විඥානයේ පහළ වෙන්න ඕනේ කියනවා වූ කායගත සතිය පැත්තට කැළම හිත වැඩි කරනවා. බාහිරයේ හිත වේගයෙන් ඇදිලා යනවා. මේ ඇදිලා යන්නේ අවිද්‍යා පදනමක නිසා. මුලින්ම තණ්හාව ඇති වුණොත් ක්‍රමයෙන් ඒක උපාදානයක් බවට. මේක දැඩිසේ මම ලං කර ගන්න ඕනේ කියන තැනට ඉබේම ලෝකනවා. වෙන විදිහට කියනවා නම් එලකින් පල්ලට ඇදගෙන වැටෙනවා වගේ අපාගාමී වෙන්න පුළුවන් දුස්තරිත වැඩ පිළිවෙලකට පවා තමන්ගේ කප්ප පිළිහෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ ආරක්ෂාව සියල්ලම සැලසෙන්නේ ලෝකාවචරය පරියන්කේ වශයෙන් සක්මන වශයෙන් එදිනදා කටයුතු වශයෙන් විස්තර සහිතව බලන විට. මේ විස්තර බලන්නේ බාහිරින් මෙතන අංග තුනක් ක්‍රියාත්මක වෙනවා. බාහිර වශයෙන් අරගෙන අධ්‍යාත්මික වශයෙන් ద్వාරය මේ දෙක නිසා දෙක ගැටීම නිසා පණිනා වූ ගිනි කුගුල කුලිගොඩ කියනවා තදුබ කන්නේ වශයෙන් සෝත විඥානය. සෝතේක මේ සෝත විඥානය පහළ වෙන්නේ ශබ්ද තරංග අවශ්‍යයි. ඒකට කියනවා බාහිර අරමුණ කියලා. ඒක වදින්ද කන කියන ඒ ශබ්දයට සංවේදී වූ කොපයක් අවශ්‍යයි. ඒකට කියනවා ద్వාරය කියලා නැත්නම් අධ්‍යාත්මික අර මේ ධාතුව කියලා. ඒ දෙක එකට ගැටීම නිසා පහළ වෙන්නා වූ සෝත විඥාණයට කියනවා තදුපපන්නේ කියලා නැත්නම් දෙක ගැටීම නිසා පහළ වෙන්නා වූ ගිනි පොරොන්දු. මෙන්න මේ වැඩ පිළිවෙල දැක ගන්න නම් සුත්තාමත්ම සතියක් අවශ්‍යයි. මේ සතිය එකවර පහළ වෙන්නේ නැහැ. මොකද මේක තාම සංකීර්ණ වැඩක්. නමුත් යෝගාවචරයේ ඇදහිල්ල තියෙනෝනේ මට මේක අවබෝධ කරගන්න අවශ්‍යයි. මම මේ පිළිබඳව කරුකට යුතුයි කියලා ඒ පිළිබඳව පිළිගන්නා සුළු කෝමද. අන්නේ ඒ පිළිගන්නා සුළු ස්වરૂපයට පෙරහුරුව ලැබෙන්නේ සක්මන. මේ සක්මනට පෙරහුරුව ලැබෙන්නේ පරිණතය. මේ නිසා කායගත ප්‍රතිභාවනා ඉදිරිපත්න තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම කායගත සතිය දෙන්නේ ආනාපාන පබ්බේ. පරියන්තේ වශයෙන් මේ සූක්ෂම වැඩ පිළිවෙල දැක ගන්න ඕනේ. ඒ දැකගෙන ඉරියාපත වශයෙන් සක්මනේදී ඉඳගෙන ඉන්න වෙලාවේදී හිටගෙන ඉන්න වෙලාවේදී සතපී ඉන්න වෙලාවෙදී ප්‍රධාන වශයෙන් ඊගාට සම්පජඤ්‍ය වශයෙන් ඒ එක එක හිත ගැනීමක ඉඳ ගැනීමක ඇත්තා වූ අනු කුඩා අංශ ඒ සෑම එකක් පාසාම මේ විදිහට විස්තර දක්න සුළු භාවය ඊට පස්සේ තව ඉදිරියට යනකොට ඉන්ද්‍රයන් වශයෙන් ඇහ වශයෙන් කන වශයෙන් නාසය වශයෙන් දිව වශයෙන් මේ සෑම දෙයක් තුළම මේ තියෙන්නේ මෙතන හුදු නාම රූප වැඩ පිළිවෙලක් පමණයි ඒ නාම රූප වැඩ පිළිවෙලින් එහා ආස්වාදයේ ලැබීමෙන් සතුටු කළ යුතු ආත්මයක් නෑ කියන එක හැම අස්සක් මුල්ලක් දැකීමෙන්ම Taman වශයෙන්ම තහවුරු කරගන්න ඕනේ. එහෙම නොදකින තාකල් අඳුරු ගුහා ලක්ව කැලෑ කලවර තැන් පවතින තාකල් අපිට මේ ආත්ම සංඥාව හොල්මන් කරනවා. ආත්ම සංඥාව හොල්මන් කරන තාකල් සංඥාවතේ දික්ති වශයෙන් මාන වශයෙන් අපි මේ සංසාරේ වඩන ප්‍රපංච ධර්මවලට හොඳ සරුබිමක් ඇති කරගන්න. මේ නිසා යෝගාවචරය මේ උපදේශ වල හැටියට කියනවනේ තමන් එල්ල කරන්නා වූ අරමුණ වඩ වඩා තීව්‍ර විදියට සූක්ෂම විදියට එල්ල කරමින් අරමුණ විස්තර සවිස්තරව පරිපූර්ණ වශයෙන් පැතිරුණ හිතකින් අල්ලා ගැනීමට ගන්න උත්සාහය නිසා අරමුණේ යථා වූ රූප ස්වરૂප යන්තා වෙනවන ඒ සියල්ලම දැන් ගන්න පුළුවන්. ඒ වාගේ මේක ආත්පසින් අල්ලා ගැනීම සඳහා මානසිකාරයේ පවස්තන මේ හිතේ යම් තා ස්වરૂප තියෙනවන ඒ සියල්ලම භාවිතාවෙන් බහුලීකත භාවයෙන් අල්ලා ගන්න පුළුවන්. මේ අල්ලා ගැනීම සිදු වෙන්නේ ඊටාත්ම ලාමක නැත්නම් ඊටාත්ම ගොරෝසු මට්ටමට සිදු වෙන්නේ මේ දෙකට කැඩීමෙන් පමණයි. මේ වැඩ පිළිවෙල තුල ආත්මයක් කියනවා නෙමෙයි ඇත්ත වශයෙන් පවතින්නේ නාම රූප කියනා වූ මේ දෙකස පමණයි. මෙන්න මේ බව තහවුරු වෙනවනම් යෝගාවචරයට මේ පිටේ නොදැනෙන නොපෙනෙන ආත්ම ස්වરૂපයක් නැහැ කියන එක වැටහෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නාම රූප දෙකේ පවතින්නේ මේ පිට මොනක්වත් නැහැ කියන එක සම්පූර්ණ වෙනකොට යෝගාවචරයා මින් ඉදිරියට එහාට ඇත්තා වූ ඥානයේ දිහාවට යොමු කරන ගතියක් තියෙනවා. සල්ලු කරන ස්වරූපයක් තියෙනවා. මේකට කියනවා උපනායන ගතියක් කියලා. ධර්මයේ පවතින ඕපනායක කියලා ගතියක්. ඒ යන්න තැනකින් සංඥා ධර්මයේ පටන් අරගත්තොත් හරියට ජලකඩකට ගලක් දැම්මා වගේ ඒක තරංග මාලාවන් ඒ ජලකඩ හරහා සම්පූර්ණයෙන් මුලිට පැතිරෙනවා. අන්න ඒ වගේ තමයි මුද සීලයක් තහවුරු කරගෙන ඒ වාගේම සමත සමාධි, විපස්සනා සමාධි ආදී විදිහේ සමාධිකී යුක්ත ඉතාමත් පැහැදිලිව. එන මොනවත්වත් නැත්නම් මූල අරමුණේ. ආනාපානේ නැත්නම් පින්දීමේ හැකියීමේ සම්පූර්ණ නාම ධර්ම යම්තා රූප ධර්ම යම්තා කියනවාද ඒයින් පදා ප්‍රකට දේ තමයි විපස්සනා යෝගාවචරය කියන්නේ. රූප ධර්ම ගොරෝසුයි ලන්න පුළුවන් ඒක හාත්පසින් දැක ගන්නවනම් ඒක හොඳ භූමියක් සකස්ලා දෙනවා. හරියට කොට නැගිලක් හදන්න පොළොව මට්ටම් කරලා සමතල කරලා ගත්තා වගේ. මේ සමතල කර බිමේ හොඳ සමබර පදනමක් දාගන්න ලේසි. මොකද මේ පොළොව නිරවුල් නිසා. අනිත් වගේ තමයි මේ නාම රූප වශයෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ නිරීක්ෂණ අඩුවක් නැතුව, පාඩුවක් නැතුව සම්පූර්ණ කරනවා නම් ඒක ඊගාවට යෝගාවචරය යොමු කරනවා මේ නාම ධර්ම හෝ රූප ධර්ම හෝ වෙන විදිහට කියනවා මේ නාම රූප පද්ධතිය නාම රූප සංතතිය නාම රූප ප්‍රවාහය සඳහා ඇතුළතින්ම එකිනෙකාට එකිනෙකා හේතු වෙනවා මිස ඵල භාවයටපත් වෙනවා මිස බාහිරෙන් කරවන්නේක් නැත කියන හැම දෙයකටම පවතිනා වූ හේතුවක් පවතිනවාය කියන මේ ධර්මයේ ඉතිේම කල්ලි. මේකට කියනවා සප්පච්චේ පරිග්‍රහ ඥානය කියල. Taman දකින්නවනම් එපා වෙන ගතියක් භාවනාවේ. මේ භාවනාවට එපා වීම ඉබේ පහළ වෙන්නක් නෙවෙයි. නවකාර දෙවියන් වහන්සේගේ අනතිරීමක් නෙවෙයි. බ්‍රහ්මයා විසින් නැගිටවනවා නෙවෙයි. එහෙම නැත්නම් කවුරක්වත් විසින් කරපු අනවින කුණිය අපදී හෝ නියමක් නෙවෙයි. ඒකට හේතුව අරමුණ නිරස වීම. එහෙම නැත්නම් වෙන අවශ්‍යතාවයක් නැත්නම් තමන්ගේ චේතනා පද්ධතියක් වැඩ කිරීම කියලා සෑම කාරණයකටම හේතු සහිතවම සිද්ධ වෙනවා. ඒ හේතුවත් මේ තමයි අස්පනා පිට පහල වෙලා තියෙන ඵලය නැත්නම් මේ එපා වීම වගේම අස්පනා පිටම දැක ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන්නේ ඉස්හාමත්ම සැලකිලිමත් භාවය. මේ විදිහට අප්‍රමාදී භාවය. මේ විදිහට යෝගාවචරය යාම් නැතිවීමක් යම් හැකිලීමක් ඒ වාගෙන එසවීමක් යැවීමක් ලැබීමක් ඇසීමක් දැකීමක් මේ සෑම අවස්ථාවකම අර කලින් කියපු විදිහට ඒ ඒ අවස්ථාවියත් ආ වූ නාම ධර්ම රූප ධර්ම වෙන් කරගන්න පුළුවන් තරම් හිතේ විසද භාවයක් තියෙනවනේ ඒක මෝරණකොට ඉදීම මේ සෑම දෙයකටම ඇත්තා වූ හේතුව පිළිබඳව ඡායාව දැක ගන්න පටන් ගන්නවා. ඊ දැක ගන්නකොට ඒ පිළිබඳව තමන්ගේ හිත නැඹුරු වෙනකොට ඊ හේතුවත් විස්තර සහිතව දැක ගන්නකොට හේතුවත් ඵලයක් කියන මේ දෙක තුලම නාම රූප පමණයි. එන් පිටත දෙයක් නැහැ. මේ අතර මේ නාම රූප දෙක එකිනෙකට බලපාන ආකාර සංකීර්ණයි. නාම ධර්ම නිසාම තවත් නාම ධර්ම පද්ධතියක් පහළ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේම නාම ධර්ම වලට රූප ධර්මයේ ඇති කරවන්න පුළුවන් ඇති වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම රූප ධර්ම නිසාම රූප ධර්ම පහළ වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන අවස්ථාවල් තියෙනවා. මේ එකක්වත් මෙහෙම විය යුතුයි මේක පමණයි තියෙන්නේ කියන ආදී කොටස්තාව වූ මුල් කටයුතු කල්පනා නොකර යෝගාවචරය මධ්‍යස්ථව සම්පූර්ණ තොරතුරු රැස් කිරීමේදී ඉන්නවනම් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ හේතුඵල ධර්ම පිළිබඳව අවබෝධයේ පිළිපිරි යමක් සිද්ධ වෙනවා. මේ පිළිපිරි යන සිදු වෙනකොට යෝගාවචරය ඉන්දීම ඇතිලීම නැත්නම් ආස්වාසය ප්‍රස්වාසය කියන මේ ධර්ම දෙක මේ මූල කර්මස්ථාන දෙකෙන් එකක් පිළිසින අවස්ථාවේදී මේ පින්දීමේ රූප ධර්ම වැඩපිළිවෙල නිසා පින්දීමේ හිත නැත්නම් මෙනෙහි කරන හිත පහළ වෙන හැටි. රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන හැටි. මේකට ඉස්සර වෙලාම රූප නාමයෙන් කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඉන්ද්‍රියයට අවසෑම රූප පද්ධතියම දැක් ගන්නවා. දැක්ගෙනනේ ඒ රූප නැත්නම් තින්දීම පහළ වෙන්නේ නැතිනම් මෙනෙහි කිරීම හිතක් පහළ වෙන්නේ නැහැ. යෝගාවචරෝ මේ විදිහට තින්දීම ඇතිවීම හෝ ආස්වාද ප්‍රසවාසය මෙහෙ කරගෙන කරගෙන යනකොට ඒක අවස්ථාවකටපත් වෙනවා දැන් සිංහියු ප්‍රකට නැහැ. නැත්නම් ආස්වාසේ ප්‍රකට නැහැ. මෙනෙහි කරන හිත කලකොල වෙනවා. දැන් මෙනෙහි කරන හිතට අරමුණක් නැහැ. හේතුවක් නැහැ. ඒ නිසා මෙනෙහි කරන හිත මොකද කරන්නේ කියලා නැත්නම් මෙනෙහි කරන හිතට සිංහියු මෙනෙහි කරන්න බෑ. ඒ මොකද සිංහියු නැති නිසා. ඊගාදාසෙත් පරියන්කේ මුලදී ඊතානත්ම සතිමත්ව ගත කරනවනේ ඒ පින්දීම මතුවෙන නිසා පින්දීමේ මෙනෙහි කිරීමේ හිත පහල කරගන්න පුළුවන්. පහල වෙනවා. හැකිලීම මතුවෙන නිසා ඒක මෙනෙහි කරන්න පුළුවන්. නමුත් හැකිලීම මතුවෙන්නේ නැතිනම් ඒ මෙනෙහි කරන හිතේ නාම ධර්ම නැති වෙනවා. මෙන්න මේ විදිහට නැවත නැවතත් නැවත නැවතත් දිගින් දිගටම මේ සුපරීක්ෂා ආකාරය පරීක්ෂා කරනවනේ මේ නාම ධර්ම රූප ධර්ම නිසා මේ විදිහේ නාම ධර්ම පහළ වෙනවා. නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වීම පිළිබඳ උපමාවකට කියනවනම් අපි කලින් මතක් කරගත්ත විදිහට සක්මනේදී කලින් චේතනාව පාර වෙනවා. චේතනාව කියන්නේ නාම ධර්ම සංතතිය. මේ නාම ධර්ම නිසාම එසවීමේ කැමැත්ත නිසාම එසවීමේ චේතනාව නිසාම එසවීම ක්‍රියාව සිද්ධ වෙනවා. මේක වුණත් යෝග අවස්ථ ඒකාවත්ම සතිමත්ව සමාධිමත්ව සක්මන් කරගෙන යනකොට සමහර වෙලාවල් වලට හොඳට මේ චේතනාවත් සහිතව සක්මන සිද්ධ වෙනවනම් සමහර වෙලාවට තේරෙනවා කකුල වැඩ කරන්නේ නැති වෙනවා. ඔසවන්න බැරුව යනවා. නිකන් ඒක රූපඩයක් වගේ හිතෙනවා. ඒ මොකද යෝගාවචරයාගේ හොඳේ සතිමත් භාවයේ නිසා පුරුද්දට වෙච්චි එසවීමේ චේතනාව පහළ වීම එක්කෝ හැලහැප්පිලා කොනතර වෙනවා. චේතනාව නැති නිසා ඇඟ නිකන් හිතෙනවා. වැඩ කරන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. නැවතත් යෝගාවචරයක් විසවීමේ කැමැත්ත පහළ කරනකොට හරියට මේ විදුලි යන්ත්‍රයකට ඒ විදුලි ගොතම තද කරපුවාම යන්ත්‍රය කොහොමද වැඩ කරන්නේ පුරුදු පාළියට වැඩ කරන්නේ අන්න ඒ වගේ තමයි අර චේතනා ධාරාව නාම ධාරාව වැඩ කරනකොට මේ ශරීරයේ රූපයක් වගේ අර එන චේතනාව අනුව ක්‍රියාත්මක වෙන හැටි යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් මේ වගේ වඩා සහතික වෙන ගැඹුරු අවස්ථාවල් දැක ගන්න පුළුවන් වෙන්නේ මුල මැද අග වශයෙන් ගොරෝසු අවස්ථාවල් මධ්‍යස්ථ අවස්ථාවල් සියුම් අවස්ථාවල් විදිහට සමාධිය ඉතාමත්ම ගැඹුරු වෙනකම් ඇදහිල්ලෙන් දිගට මෙනෙහි කරනවා ඒ වගේම තමයි යෝගාවචරය මේ නාම ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන හැටි දැක ගන්න අපි ගත්ත උපමාවේ අහගෙන ඉන්න අවස්ථාවක ප්‍රථමයෙන්ම ශබ්ද තරංග සෝත විඥානයේ නැත්නම් සෝත ප්‍රසාදේ කියනවා කණි ඔපයක් කියන මේ රූප ධර්ම දෙක නිසා එතෙන්ට මානසිකාර්ය යොමු වුණොත් පස්සේ පාල වෙනවා. මානසිකාර්ය යොමු නොවුනොත් පස්සේ කියන නාම ධර්මේ පාල වෙන්නේ නැහැ. මොකද උදාහරණයක් විදිහට මතක් කරනවා නම් අපි යමක් බලාගෙන ඉන්න වෙලාවේදී නැත්නම් මේ නිදර්ශනයේ හැටියට යමක් අහගෙන මේ ඉන්න වෙලාවේදී අනන්ත රූප තියෙනවා ඒක පිළිබඳව අපේ අවධානයක් නැහැ. අපි මේ වෙලාව හොඳට අහගෙන ඉන්න වෙලාවේ ඉඳගෙන ඉන්නවා නමුත් හැපීම පිළිබඳව අපිට දැනීමක් නැහැ. මේ අවස්ථාවේදී හුස්ම ගන්නවා ඒ වාතයත් ආව ගඳ සුවඳ පිළිබඳ අපිට අවබෝධයක් නැහැ. මේ අවස්ථාවේ ජීවිතයේ විවිධ රස අඳුම වශයෙන් කෙල රස දැනෙනවා නමුත් ඒක වින්දනයක් නැහැ. මොකද මානසිකාර්ය හිතේ යොමුව යොමු වෙලා තියෙන ඇරීමක. ඒ නිසා මානසිකාර්ය යොමු වෙච්ච තැන තමයි මානසිකාර්ය යොමු වුණොත් තමයි මේ සෝත ප්‍රසාදේ නැත්නම් සෝත විඥානේ පහළ වීම හැකියාවක් තියෙන්නේ. ඒ මානසිකාර්ය හේතෙන්නේ ඇහැටනම් චක්කු විඥානේ පහළ වෙන්න පුළුවන්. මානසිකාර්ය යොමු වෙන්නේ නාසයටනම් දිවටනම් කයතනම් ඒ ඒ ප්‍රසාද රූපයන් අනුව විඥානේ පහළ වෙන්න පුළුවන්. මෙව නියාම. නමුත් තමන් පහළ වෙන පහළ වෙන මානසිකාරයක් නැත්නම් යොමු කරන යොමු කරන මානසිකාරය පිළිබඳව අවදිමත් හිතක් සතිමත් හිතක ගත කරනවා නම් මේ නියාමයේ වැඩ කරන හැටි පිළිබඳව දැනගන්න පුළුවන්. ඒ දැනගන්නකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා ලෞංකාර දෙවියන් වහන්සේගේ කැමැත්තක් නෙවෙයි මෙතන තියෙන්නේ. සතර බලධාරී දෙවියෙක් ඇවිල්ලා මේ අහන අහන වෙලාවෙදී දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන අනේ එහෙම නැත්නම් Taman තුළ ඇත්ත ආ වූ ආත්මය උපරිම ආස්වාදය ලබා ගැනීම සඳහා ගන්න කටයුත්තක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ස්වභාව ඥානය. මේ ඥානය දැක්කොත් දන්නවා කියන්නේ. නොදැක්කොත් නොදන්නවා කියන්නේ බොරුවක් අරගෙන දැනුම විදියට පාවිච්චි කරනවා. මිත්‍යා මතයක් නැත්නම් විකෘති අදහසක් අර අදුව මකන්න මේකට කියනවා මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව කියලා. නියම තත්ත්වයේ නොදැනීම එක අවිද්‍යාවක්. මෙතනදී මානසිකාරී යොමු වුණොත් තමයි මේ ద్వාරයේ අනු විඥානේ පහළ වෙන්නේ. ඒක දන්නේත් නැහැ, අහලත් නැහැ, කල්පනා කරලත් නැහැ, අත්දකලත් නැහැ. ඒ නිසා ඒ මේ தත්ත්වය වැඩකරන හැටි දන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට හිතනවා, බාර ගන්නවා, පිළිගන්නවා, ප්‍රකාශ කරනවා. මෙතන සර්ව බලධාරී දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත හැටියට තමයි මොනවා තිබුණත් Tamanට ඕන දේ පේන්නේ. එහෙම නැත්නම් මා තුළ ආත්මයක් පුද්ගලයේ සතේ ජීවියෙක් කිසියෙක් පුරුෂයෙක් ජීවත් වෙනවා අන්නේ පුරුෂයාගේ සුඛාස්වාදයේ වැඩි කිරීම සඳහායි මේ ඇහිම සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට මිත්‍යා ප්‍රතිපත්ති වැරදි විදිහට පිළිපන්නා වූ අවිද්‍යාවක් මෙතන මුල් දහගන්නවා. මේ නිසා මේ අවිද්‍යාවේ භයානකම බොහෝම ඝන බහක්. කොහොම සරපරයි තමන් කොයි පැත්තකට යොමු කරවයිද කියන්නේ. ඒ නිසා අපි කොයි වෙලාවෙ අපාමුඛයට වැටෙයිද කොයි වෙලාවට අපි සතිමත් වේද කියන එක ඉතාමත් සංකීර්ණයි. ඒකට අවශ්‍ය කරන්නේ මේ ධර්ම ඉදිරිපත් වෙන වෙලාවේදී ඒ ධර්මතාවය පරීක්ෂා කර බලන්න තරම් කුසල ඡන්දයක් ඇති කරගන්න තරම් ඇදහිලි ශක්තියක් තියෙනවා. පිළිගන්න ආසුළු බවක් තියෙනවා. මේ පිළිගන්න ආසුළු බව තිබුණට කවදාකවත් ප්‍රතිඵල සම්පූර්ණ වෙන්නේ නැහැ. කැමැත්ත පරිදි. නමුත් අහගෙන ඉඳ දිම සතුටක් වෙනවා. සතිමත් වුණත් එකවරකට දැක ගන්න පුළුවන් සමාජ සද්ද විතරයි. සමහර වෙලාවට සෝත විඥානය විතරයි. නැත්නම් සෝත ප්‍රසාදේ විතරයි. ඒ නිසා බහුලීකත කිරීමෙන්ම නැවත නැවතත් භාවිතා කිරීමෙන්ම මේක දැක ගන්න පුළුවන්. දැක්කොත් තමන්ට දැක ගන්න පුළුවන් මේ කියන සද්දය වර්තමාන වශයෙන් තමන්ට සිද්ධ අත්දැකීම කියලා. මේ කියන සෝත ප්‍රසාදය තමන්ට වර්තමාන වශයෙන්ම විනිවිද දැක ගන්න පුළුවන් දෙයක්. මේ දෙක එකට හැපෙන වෙලාවේදී එහි පහළ වෙන්නා වූ මේ සෝත විඥානය තමන් අත්දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ ඔක්කොම ඥාන රූප ස්කන්ධ. ධාතු ස්වરૂප. ස්වභාව නියම. මේ தත්ත්වය දැක ගන්න දැක ගන්න මෙතුආ කල සංසාරේ පුරා බැඳගෙන හන මෙතියක් වගේ අරගෙන ආපු දේ ඉබේම හැලිලා යනවා. ඒ වෙනුවට නියම ධර්ම රසයේ යෝගාවචරයට පහළ වෙනවා. අපි මේ දකින්න රූපවල ඇති ස්ත්‍රී පුරුෂ භාවයේ දකින්න දකින්න අපි මල්මත් වෙනවා. සංසාරයට බැඳෙනවා. නමුත් මේ වෙලාවේදී අපි දකින්නේ ප්‍රවසී කරගන්න පුළුවන් නම් අපිට ක්ෂණයට විමුක්ත වෙනවා. අහන අවස්ථාවේදී මේ අහන දේවල් වල ඇත්තවෝ හර ඇති කාරණා පිළිබඳව හිතවදවන්න ගත්තොත් ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් කල්පනා කරන්න ගත්තොත් අපි ඉදීම මේ සබ්දයට විතරක් බැඳෙනවා බාහිරයට හිත දුවනවා ආයගත සතිය නැති වෙනවා අසති වෙනවා අමනසිකාර භාවයටපත් වෙනවා අපේ හිත සංනාදී ප්‍රමාණ වශයෙන් වැඩෙනවා යම් වෙලාවක මෙතන මේ තියෙන සබ්ද පොදු නමකින් ගන්න ප්‍රිය සබ්ද අප්‍රිය සබ්ද මනාප සබ්ද අමනාප සබ්ද ළඟ සබ්ද දුර සබ්ද ගොරෝසු සබ්ද සියුම් සබ්ද අතීත අනාගත වර්තමාන ශබ්ද මේ සියල්ලම ශබ්ද කියන නමට එකම මල්ලට දාගන්න තරමට යෝගාවචරය ඉන්දිය සංවරය ඇති කර ගන්නවා නම් මේ කොයි ශබ්දයක් ආවත් ඒක සෝතත්ත්ව සාධයට වැදුණු සෝතත්ත්ව සාධය පිට කරනවා. උද්දීපනය වෙනවා. උද්දීපනය වෙච්ච වෙලාවේ ඒ උද්දීපනය නම් ප්‍රකට අනෙක් උද්දීපනයන්ට වඩා අන්න විඥාණයෙන් තියෝ. අන්න එතකොට යෝගාවචරයට ඒ දේ සිද්ධ වෙද්දීම සද්දයට හිත ඇදලා නැතිනම් පොදු ශබ්ද වශයෙන් මෙනෙහි වෙනවා නම් අහන්නේක් වශයෙන් මෙනෙහි කරනවා නම් දැක ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැතිනම් සංසාර කුරුද්දට අපි හොඳ ශබ්ද හොයමින් හොඳ ශබ්ද වලට ලං වෙමින් හොඳ ශබ්ද වැඩි කරගනිමින් අර ඇති වෙන මෝහය දිගේ සංඥා වශයෙන් මාන වශයෙන් දික්ති වශයෙන් බැඳීම සිද්ධ වෙනවා. මේ නිසා මෙතන යෝගාචරයාගේ මේ ගැටේ නිදෙන ආකාරය අපූර්වයි. ආශ්චර්යජනකයි. අද්භූතයි. ඒක මේ යෝගාවචරය විසින්ම හේතු ධර්ම සම්පූර්ණ කර ගැනීමෙන් අඩුම කඩම සම්පූර්ණ කර ගැනීමෙන් නොසිතු වේලාවක නොසිතු ප්‍රමාණයකින් නොසිතු හැටියකට අවබෝධ වෙනවා. ඒ නිසා යම් කෙනෙක් අවබෝධ කළ ඒක යාගින් අයින් කරන්නේ. මොකද මේ පුද්ගලයා විසින් සුත්‍ය වශයෙන්ම අහම්බෙන් වාගේ අවබෝධ කරන දෙයක්. මේ නිසා ඒ පුද්ගලයාගෙන් ඒ අත්දැකීම අයින් කරන්න බෑ. ඔහුටම ආවේනික වෙනවා. මේ නිසා තමයි කියන්නේ ඒක සාන්දිටිකයි. තමා වාසයෙන්ම අවබෝධ කරගන්න. තමන් එක එක කාමරේ නැත්නම් තමන් එක සීනාසනේ සම්පූර්ණයෙන් අවබෝධ කර කෙනෙක් සිටියත් යෝගාවචරය තමන් වශයෙන් අවබෝධ කරනකන් කවදාකවත් අර ළඟ ඉන්න කෙනාගේ ගුණයක් තමන්ට ගන්න අමාරුයි. ලැබෙන ආදර්ශ ප්‍රවේදයට ගන්න පුළුවන් නමුත් ඒ අවබෝධය ගන්න බෑ. ඒ නිසා සුතමේ වශයෙන් ඇහෙනකොට ආબોධ වීම එක මට්ටමක්. ඒක තමයි කල්පනාවට යොදලා බාර ගැනීම තව මට්ටමක්. නමුත් මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස්. සම්පූර්ණයෙන්ම අලුත්. සෑම මොහොතකම ජීවිතය අලුත් කරන සුළුයි. යෝග අවස්ථාවේ ධර්ම ජාවේ ධර්ම ජීවේ කවර සුළුයි. මේ නිසායි මේ විස්තර සහිතව බුදුරජාණන් වහන්සේ තානත් ගැඹුරේ සොයාගත්තා වූ මේ ධර්මයේ ඉතාමත්ම කරුණාවකින් කිසි කරුණාවකින් මේ වගේ කියලා දෙන්න බෑ. ඉතාමත්ම කරුණාවකින් ලක්ෂයකට කිව්වට එක්කෙනෙක් තේරුම් ගත්තත් ඇති කියලා. එක්කෙනෙක් උනත් ලක්ෂ වාරයක් ඇහිලා එකපාරක් තේරුම් ගත්තත් ඇති කියන ගන්නේ මහා කරුණාවකින් ඉදිරිපත් කළා කියන්නේ. ඒ නිසා විස්තර වශයෙන් කියනකොට ඉතාම සවිස්තරයි. බොහොම සූක්ෂමයි. නමුත් ක්‍රියා වශයෙන් බලනවා නම් තේරුම් ගත්ත වෙලාවට මෙච්චර වෙලා කියකිය ඉන්න දෙයක් නෑ. වහාම තේරුම් ගන්න පටන් අරගන්නවා. අන්නේ වෙනස තමයි යෝගාවචරය තුළ මේ සම්මාදිට්ඨිය පහළ කරන්නේ. ඒ සම්මාදිට්ඨියට හේතු වෙන ආත්මයේ ජීවයක් වශයෙන් ජීව ආත්මය ආත්මයේ පරම වශයෙන් පරමාත්මය කියන මේ දෙකම නිෂේධ වෙනවා. ප්‍රතික්ෂේප වෙනවා. නාම රූප වශයෙන් කඩනකොට ස්ථීකృత භාවයේ ජීවාත්ම භාවය ප්‍රතික්ෂේප වෙනවා. මේ නාම රූප ධර්ම එකිනෙකා වශයෙන් හේතු වෙන ආකාරය එකිනෙකාට එකිනෙකා හේතු වෙන ආකාරය දකින්නකොට මේක කරවන්නේක් නැහැ. අන කරන්නේක් නැහැ. සරබල ධාරී කෙනෙක් නැහැ. පවතින සංකීර්ණ භාවය. මේ සංකීර්ණ භාවය අපි පුරුද්දට කියවන. පුරුද්දෙන් බාර අරගෙන නොතේරෙන හරියට බොරුවක් හේතු කරනවා. මේ නිසා අපි දිගින් දිගටම දෙවියන් පිළිබඳ අදහසක් තියෙනවනේ ඒක දිගටම අරගෙන යනවා. ආත්ම පිළිබඳ හැඟීමක් තියෙනවනේ ඒක දිගටම අරගෙන යනවා. නමුත් බුදුචාරන් වහන්සේ මේ ලෝකේ මේ කාලේ පහළටි පළවෙනිම විප්ලවවාදී විදිහට කිසියම් මේ ධර්මයක් බාරගන්නේ නැතුව අධ්‍යක්ීම් වශයෙන් Tamanට ඇත්තව මේ කය සාක්ෂි කරගත්තා වූ දේ නිරීක්ෂණය කරගෙන කරගෙන යනකොට උන්වහන්සේට තේරුණා මේ විවිධ බය නිසා විවිධ අධ්‍යක්ීම් සුගකම නිසා ලාමකකම් නිසා මේ ලාමක අදහස් ආශයක් බාර අරගෙන ලෝකයක් ආගම් වශයෙන් නිකාය වශයෙන් බෙදෙමින් Taman දන්න දේ ඇත්තේ කියන්නේ. මේ එක්කෙනෙක්වත් කියන්නේ හිතමනාවට නෙමෙයි. ඒකත් අද්දකපු දෙයක් ඒ. ස්පර්ශය කරපු දෙයක්. නමුත් ස්පර්ශය බාධිත. ඒ බාධිත නිසා ඒ බාධිත ස්පර්ශ කරපු ප්‍රමාණයට මතයක් බදවනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ දෙසටක් මිසදිතු ධර්ම විස්තර කරන මේ භක්මජාල සූත්‍රයේ එක එකක් මිත්‍යාදිත්‍යයක් විස්තර කරලා කියනවා සම්බන්තම් පස්සපච්චය. සබ්බත්තං පස්සපච්චය. මේ සෑම විසදිත ධර්මයක්ම අරගෙන තියෙන ස්පර්ශයත් ඇතුවමයි. පදනමක් ඇතුවමයි. කවදාකවත් නිර්මාණය කරන්න බෑ. ඒ අස්තන්ගේ මේ පදනමට ලැබෙන ස්පර්ශයේ මදි නිසා අඩුපාඩු නිසා අංග සම්පූර්ණ නැති නිසා ඒ ඇත්ත හැමදාම එතෙන් ගිහිල්ලා ඉතින් එහාට යන්නෙත් නෑ. තමන් දන්න දේ සහතික කරමින් ගුරුකෝල වෙනස් ඇති කරමින් ගුරු પરම්පරාව ශිෂ්‍ය પરම්පරාව ඇති කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ කවදාකවත් එකකින් අතුරු වෙන්නේ නැහැ. මේ පරිපූර්ණ භාවය. තමන්ට වර්තමාන වශයෙන් අත්දැක ගන්න පුළුවන් නාම රූප වල අවසානය දක්වම. නැත්නම් තමන් සම්පූර්ණ විශ්වාසයේ පහළ වෙන තෙක්ම. හේතුඵල ධර්ම වල අවසානය දක්වම පිළිසිඳු නිසා අර ඔක්කොම වාද. අර ඔක්කොම මිත්‍යාදිටි අතුරගත්ත නිල්ලි ගෙඩියක් වාගේ. බුදුජානක වහන්සේට හොඳට ප්‍රකට වුණා. යෝගාවචරයක් ප්‍රකට වෙන්නේ යෝගාවචරයාගත මූල කර්මස්ථානය එකක් දැක්කද එක මොනක් දැක්කද එක පැත්තක් දැක්කට නතර නොවි ධිකතෝ භාත්පසින් දැක ගනිමේ කියන මේ පරිපූර්ණ භාවය පස්තරිත්වා කියන විදිහට හිත පතුරුවා බලන ස්වරූපේ තියෙනවා අන්න එහෙම තියෙනවනම් යෝගාචරය දවසින් දවස දවසින් දවස ඥානය ඇති ඇතිනේ ස්වරූපයටපත් වෙනවා නමුත් එක අර්ථයක් හරි දකින්නයි කියන එක අරමුණට හිත යොදලා සිංගීමේදී තද වෙන භාවය දැක්කයි කියන එක උනත් පුංචි දෙයක් නෙවෙයි. ඒකටත් හොඳ සීලයක් තියෙනවා. ඒකටත් හොඳ සමාධියක් තියෙනවා. නමුත් මෙතන අවධානය යොමු කරන්නේ ඒ සමාධිය හෝ ඒ සීලය මදි ප්‍රඥාපත්තට යන. ප්‍රඥාපත්තට යන්න ඒ විදිහට පටන් අරගෙන ගොරෝසු තනින් ප්‍රකට තනින් පටන් අරගෙන පැතිරෙනවා. මේ නිසා විපස්සනා විස්තර කරන අතුල සීකාචාර්ය මහන්සියලා යථාපාකතං විපස්සනා බිනේසෝ කියලා යම් තැනක් ප්‍රකටද එතනින් දැකගන්නේ කියන්නේ. යථාපාකතං යම ප්‍රකටද විපස්සනා බිනේ එතනින් දැකගන්නම එතනින් ඉවර වෙනවා. එතනින් අරගෙන සම්පූර්ණ පැතිරෙනකොට ඒ දීකාචාරින් වහන්සේලා තේරුම් ගත ක්‍රමයක් අතුආචාරින් වහන්සේලා තේරුම් ගත ක්‍රමයක් මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා තේරුම් ගත්ත ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත ක්‍රමයට සම්පූර්ණ හිත මේ ස්වභාව න්යාම දිගේ වැඩ කරනවා. ඒ නිසා අපි දැන් මේ පැයකට පමණ කාලයක් මේ ධර්මයකට සම්මේ කරා ඒ ධර්ම දේශනාවේදී විස්තර කරන්න දීච්ච කරුණු තම තමන්ට වැටුණු ආකාරවලට මේ විදිහට දැනටමත් කරගෙන යන අරමුණ පිළිසිඳීමේදී සම්පූර්ණ ඉතා ගෞරවයෙන් ඊටම කුසල ඡන්දකේ පූර්ණ වීර්යය යොදලා පූර්ණ සතිය යොදලා සමාධිය සම්පූර්ණ තහවුරු කරගෙන ප්‍රඥාව පැතිරෙන ආකාරයට කරගෙන යෑමට යම්තා ආදර්ශ යම්තා උපදේශ ලැබුණද ඒ උපදේශ අනුසාරයෙන් කෙරුණු දෙනාට නිස්සද්ධාව වීර්ය සතිය සමාධි ප්‍රඥාදී ඉන්දිය ධර්ම වැඩේවා වැඩිවීමට මේ ධර්ම කතාව හේතු වේවා කියන මෛත්‍රී භාගත කරුණා භාගත චේතනාවෙන් ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා. නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදම ධම්මජීව ස්වාමීන් වහන්සේ